බොහොමත්ම පිං ස්වාමීන් වහන්ස අන්තිම ප්‍රශ්නය අහලා තියෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්ස පංචද්වාරික චිත්ත වීති සහ මනෝද්වාරික චිත්ත වීති වලින් අකුසල් කුසල් අකුසල් කිරීමේදී වඩා ප්‍රබල වන්නේ කුමක්ද මනෝද්වාරික ඒව වඩා ප්‍රබල වෙනවා මොකක් නිසාද දැන් පංචද්වාරික චිත්ත වීති වලින් පස්සෙත් ආපහු මනෝද්වාරික චිත්ත වීති ඇති වෙනවා. ඒවට කියන අනුබන්ධක චිත්ත වීති කියලා. දැන් ඇසින් රූපයක් දැක්කහම චක්කු විඥාන සම්පටිච්ඡන සම්තීර්ණ වොත්තපන ජවන ඇති වෙනවා. එතකොට මේ ජවන් සිත්වලත් කුසල් හෝ අකුසල් ජනිත වෙනවා. හැබැයි ඒක ඊට පස්සේ මනෝද්වාරිකව අරගෙන ඊට පස්සේ මනෝද්වාරිකව ඒ අරමුණම ගනිමින් අනුබන්ධක චිත්ත වීති ඇති වෙනවා. එතෙන් තමයි මේක වඩා ප්‍රබල වෙන්නේ. මොකද ඇසින් ගන්න එක උපේක්ඛා සහගතයි. උපේක්ඛා සහගත එකත් එක්කලා තමයි අර ටික ක්‍රියාත්මක. හැබැයි ඊට පස්සේ මනසින් ගන්නකොට ඒක සෝමනස්ස දෝමනස්ස වශයෙන් හෝප් uh, එක වශයෙන් විවිධ පැතිවලට යන්න පුළුවන්. ඒ නිසා මනෝද්වාරික වශයෙන් ඇති වෙනකොට වඩා ප්‍රබල චිත්ත වීති ක්‍රියාත්මක වෙනවා. ඒවැ කර්ම ශක්තිය වඩා ප්‍රබල වෙනවා.